හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනයේ ආයුෂ නම් වූ විනය. මේ විනය කියලා කියන මේ මහා සාගරයෙන් එක වතුර බිඳක් අපි සාකච්ඡා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. පචිතය අවතක් වශයෙන් අපගේ තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබනවා භික්ෂුවකට ගස්වල කොළ කඩන්න බෑ අතු කඩන්න බෑ ගස්වලට ආනි කරන්න බෑ තනකොළ ගාක්වත් උගුල්ලන්න බෑ අපගේ තපස් ජීවිතයේ තියෙන අදිශික්ෂාවක් තමයි තාපසයෙකුට තනකොළ ගාකට කකුල තබන්න බෑ තාපසේ කවදාවත් තනකොළ ගාක මූලක්වත් පාගන්නේ පෑගුවාම කිරිමුල් කැඩෙනවා. ඒ ශාකයට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ ශාකයේ ආහාරය වශයෙන් ගන්නා වූ ගොඩාක් සත්තුන්ට කෑම නැති වෙනවා. ඒ සත්තු බඩගින්නේ මැරෙනවා. ඒ ඇවත මන් නිසා සිදුවෙන්නේ මම ප්‍රාණඝාත වලට අවු වෙනවා. බලන්න මේ ලෝකයේ ඍෂිවරයෙක් රකින්නා වූ සීලය මොනතරම් අදි සීලයක්ද? රිසීවරයෙකුට අපගේ 224 හරි 75 හරි ශික්ෂාපද දුන්නාම රිසීවරයාට hina යනවා. ඇයි ඒවා සාමාන්‍ය දේවල්. එයාට රකින්න බැරි සීල් තියෙනවා. ඒ සීලය රැකලා පුරුදු වෙලා අවබෝධය ලබලා ඇවිල්ලා බලනකොට මේ ප්‍රාණඝාත නොකරන්න කියන මේ ශික්ෂාපදය කායික වශයෙන් භෞතික වශයෙන් විතරක් රකින්න කියලා කිව්වම එයා කියන මේක පොඩි දෙයක් මේක විනාඩියෙන් රකින්න පුළුවන්. හැබැයි පාණාතිපාතා ශික්ෂාපදේ මට්ටම් 32කින් රකින්න කියලා කිව්වොත් තාපසයා ඉමේන් සරිතන වාඩි වෙලා කල්පනා කරනවා මේක නම් ටිකක් අමාරු එකක්. මේක කරන්න ප්‍රඥාව ඕනේ. ඉස්ලාමය ප්‍රඥාව වඩලා ප්‍රඥාවට සමවැදිලා පස්සේ තමයි අර ශික්ෂාපදේ අරන් බලන්නේ කොහොමද මේක රකින්නේ කියනකොට එයාට විවිධ ක්‍රම අවබෝධ වෙනවා. විවිධාකාර පිළිවෙත් එයාට තේරුම් යනවා. ඊට පස්සේ තමයි රකින්න පටන් ගන්නේ. ප්‍රඥාව නැතුව මේ සික්ඛාව රකින්න පුළුවන් කමක් නැහැ. පඨවි මට්ටමෙන් රකින්න ප්‍රඥාව අවශ්‍ය නැහැ. හැබැයි ඒකෙන් ප්‍රඥාවට සමවදින්න බෑ. සීලේ සමාදි වෙන්න හේතුව එක මට්ටමෙන් රැක්කාට අනිත් මට්ටම් වලින් ඒක කැඩෙනවා. එනම් මේ පචිතේ අවත කියලා කියන මේ ගස්වල කොළ කැඩුවාම ගස්වල අත්තක් කැඩුවාම තුවාලයක් කෙරුවාම උදළු ගාලා ගස් කොළන් පොඩි කෙරුවාම මොකද්ද මේක තුල තියෙන ඇවත කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මා විශාල ගැඹුරු ධර්මයක්. මේ ගාක තින කොළේ තුලින් තථාගතයන් වහන්සේ දැකපු දේ කියන්න හදනවා නම් කියන්න උත්සාහ කරනවා නම් මේ ජීවිත කාලය මදි මේ භද්‍ර කලාපයේ මදි ඒක තුල පවතිනා විද්‍යාව ඒක තුල පවතිනා ධර්මයේ දේශනා කරන්න ඒ තල මා විශාල ගැඹුරු ධර්මයක් තමයි ඒ තථාගත පණිවිඩය ඒ පචිතේ ඇවත කියන ඒ විනය අපි යම්කිසි ගාක කොළයක් ඇදුවාම ඒ කොළය තුලින් නිර්මාණය වෙන නිෂ්පාදනය කරන ඔක්සිජන් ධාරිතාව මේ ලෝකෙට අයිමි වෙනවා ඉස්සෙල්ලාම ඒක මතක තියාගන්නට ඕනේ ගාක කොලයක් කැඩුවාම අත්තක් කැඩුවාම මේ ලෝක සත්වයාටම ලැබෙන්න තියෙන ඒ සම්පූර්ණ ඔක්සිජන් ධාරිතාව මේ වායුගෝලයේ තියෙන 100.05යි ඒ ධාරිතාව විශාල වශයෙන් අඩු වෙනවා ඒ කියන්නේ මේ ලෝක සත්වයාට ජීවත් වීමේ අයිතිය නැති කරනවා පාණාතිපාතා වේරමණී සිකාපදයේ කැඩුවා මිනිසුන්ගේ පරමාවිස භුක්ති විඳින්න බාධාවක් ඇති කළා මිනිසුන්ට සුවසේ ජීවත් ඒ සෑල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන අවකාශය නැති කළා. සතරමා භූතයට අකටයුත්තක් කළා. උස්ම හිර වෙලා මැරෙන්න द्वේෂය ප්‍රගුණ කළා. ස්වභාව ධර්මයා විනාශ කළා. නිසි කාලයට වර්ෂල වර්ෂාව ලැබෙන්න තියෙන එක තප්පරයකින් හරි 0.0.01කින් හරි අපි කල් දැම්මා. එහෙනම් මේ ලෝකයේ වර්ෂාව ප්‍රමාද වෙන්න හේතුවක් කළා අර කොලයක් අඩලා. එහෙනම් මේ ඇවත තුල තියෙන කරුණාකාරණා 32ක් විතර දේශනා කරනු ලබනවා නම් මේ ලෝකේ මිනිසෙක් වාඩි වෙච්ච තැනින් නැගිටින්න ඒ මිනිසයා කල්පනා කරන නැගිටින්න පුළුවන් කමක් නැ නැගිට්ටුව තවත් වෙනවා ඇවිදින්න පුළුවන් කමක් නැහැ. পায় තියෙන තින සැරේ ඇවත් වෙනවා. එහෙනම් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මෙතනම රාත් වෙලා මෙතනම පිරිනුවම් පානවායි කියලා උන්වහන්සේ පිරිනුවම් පාන කරන්න කරන්න කිසිම දෙයක් නැහැ. ඒ තරම් මේ ලෝකේ ගැඹුරු විද්‍යාවක් පවතිනවා. එහෙනම් තපස්වරුන්ට අවසරය ලැබුණා යෝගිවරුන්ට අවසරය ලැබුණා ඍෂිවරුන්ට අවසරය ලැබුණා මේ ගස්කොළන් බේසජ්ජයක් වශයෙන් ගන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බේසජ්ජයකට ගස්වල කොළ කැඩුවට කමන්නේ පොතු ගැලෙව්වට කමන්නේ මල් කැඩුවට කමන්නේ මුල් ගැලෙව්වට කමන්නේ බේසජ්ජයට ඇවතක් නැහැ කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ තවත් ශික්ෂාවක් දාලා තිනවා භික්ෂුවකට ගීයකට බේත් කරන්න අවසරේ නැහැ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ගාක මුලක් පොත්තක් කොළයක් කඩන්නේ තවත් භික්ෂුවකට බේත් සෑදීම සඳහා. එහෙනම් මේ බේසජ්ජිය ලබා දෙන්නේ තවත් තාපසයෙකුට. තාපසයාගේ උත්තරීතර දේ තමයි ಗುಣධර්ම වඩන එක. එහෙනම් මේ තාපසයා බේත් ටික අරගෙන ලොකු ඇවතක් තියෙනවා එතන. ඇයි ගාක කොළයක් කඩලා මේ ලෝකෙට ඔක්සිජන් නිෂ්පාදනය කරන්න තියෙන ධාරිතාව අඩු කළා. වැස්ස කල් දැම්මා 0.0.1ක්වත් අඩුම තරමින්. මේ විදිහට අපෙන් නොකටයුතු දේවල් ගොඩාක් වෙලා කටයුතු දේවල් ප්‍රමාද වෙලා නමුත් මේ බේසජ්ජය අර තාපසයාට දුන්න නිසා ඒ තාපසයා බේත් බීලා සනීප වෙලා නැකිట్లా වාඩි වෙලා මේ ලෝක සත්‍ය සුවපත් වේවා නිරෝගී වේවා නිදුක් වේවා නිවනින් සැනසේවා කියලා මෛත්‍රී භාවනා වඩනකොට අර ගාක කොලේකින් දෙන්න තිබිච්ච ඒ සිසිලස දහස් ගුණයකින් චේතනාවලින් මේ ලෝකෙට ලැබෙනවා මේ ලෝක සත්‍ය අකාලේ මැරෙන්න ගියා. එයාට ප්‍රාණවායු නිස්පාදනය අපි නැති කරපු නිසා දැන් මේ චේතනාවලින් ලෝක සත්‍ය සුවපත් වෙනවා. ඒගොල්ලන්ගේ ඒ ලෙඩ රෝග අසනීප වලින් ඒගොල්ලෝ බේරෙනවා. දුක නිවා ගන්නවා මේ මෛත්‍රී සාගත ඒ ගුණාංග නිසා මාර්ගඵල නිවන් අවබෝධය නිසා මේ ලෝකෙට වර්ෂාව නොකඩවාම ලැබෙනවා හේතුව රාතේ යම් කිසි තැනක වැඩ ඉන්නවා නම් එතන සතරමා භූතයා සම වෙනවා ඒ කියන්නේ කොච්චර කොළ කැඩුවත් ගස් පැක් පෙරළුවත් එතන වර්ෂාව නවත්තන්න බෑ කීරිවණයක් වුණා ලස්සන අලංකාර වනෝද්‍යානයක් බවට පත් වෙනවා. ඒ උන්වහන්සේගේ විඥාණය පවතින තැන සමකය බවට පත් වෙන නිසා එතනට සියලෝම ආපෝ ඇදිලා වර්ෂාව ලැබිලා ගස්කොළන් වල මල් පිපිලා අලංකාර බවට පත් වෙනවා. එහෙනම් යම්කිසි තාපසියෙක් ජීවත් වෙනකොට ඒ තාපසියා ගාක කොලයක් කඩනවා නම් ඒ කොලේ බේසජ්ජයක් වශයෙන් කඩනවා නම් ඒ ඇවත ඇවතක් නෙමෙයි ඒ බේසජ්ජය තුලින් එයා ලබන තපස්සුවය මේ ලෝකෙට ආශිර්වාදයක්. එයාගේ නිරෝගීකම එයා පාවිච්චි කරන්නේ තපස් ජීවිතයට ලෝක සත්‍යයේ සිතසුව පිණිස ශාසනයේ කටයුත්ත වෙනුවෙන් එහෙනම් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකයේ තියෙන සෑම නාම රූපයකම අයිතිය ලැබිලා ඒ නිසා තමයි මේ මා පොළවේ පිපෙන සෑම මලක්ම ඉමිකාරත්වයේ තියෙන්නේ තථාගතයන් වහන්සේ ඉදිරියේ තියෙන මල් ආසනයේට මේ ලෝකයේ කිසිම මලක් ගියෙකුට අයිති නැහැ සත්වයකට අයිති නැහැ සියලෝම මල්වල අයිතිය තියෙන්නේ තථාගතයන් වහන්සේට එහෙනම් මේ සම්බුද්ධ ශාසනය මේ සෑම ගාකොලක්ම භාග්‍යතුන් වහන්සේට අයිති නම් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මානුකූල ජීවත් වෙන්න කායික සුව පිණිස මේ ගස්කොළ පරිහරණය කරාට ඒ තථාගතයන් වහන්සේගේ අයිතියේ තියෙන මේ ගස්කොළන් වලින් අපි ප්‍රයෝජනෙ ගත්තාට ඒක ඇවතක් නෑ කියලා දේශනා කරනවා ඒ වගේම තමයි කිසිම ප්‍රයෝජනයක් නැතුව ලෝකෝත්තර හදාසකින් තොරව එයා යම්කිසි ගාක කොළයක් පොත්තක් මලක් මුලක් කඩනවා නම් ඒ නිසා මේ ලෝක සත්‍යයට වෙන අකටයුතු දේවල් ලයිස්තුගත කරලා බලනකොට ඒක මා විශාල ඇවතක් බවට පත් වෙනවා භාග්‍යතුන් වහන්සේ දෙන දාණය උත්තරී ඵල වැඩිද එහෙම නැත්නම් සාමාන්‍ය භික්ෂුවක් දෙන දාණයේ විශේෂ ගුණ වැඩිද කියලා බලනකොට උත්තරීතර ගුණධර්ම වැඩිපුර ලැබෙන්නේ තථාගතයන් වහන්සේගේ දාණයෙන් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකිට දානයක් දෙනකොට උන්වහන්සේ මේ දාණය ගොඩාක් ආනිසංස මෙනෙහි කරනවා මේ දාණය මම දුන්නාය කියලා කියනකොට තථාගතයන් වහන්සේගෙන් දාණය ලබන්න තරම් මම වාසනාවන්තයි කියන මේ චේතනාව පාළ වුණොත් මෙයාට ඒ තරම් තපස්සුවක් මේ ලෝකේ කවදාවත් ලබන්න බැරි වෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් දන් ලබන්න තරම් මම සුදුසු වෙලා ඉන්නවා. එහෙනම් මොනතරම් මම වාසනාවන්ත කෙනෙක්ද මේ වාසනාවන්ත අවස්ථාවේ මම වැඩ ගන්න ඕනේ කියලා නිවන් බලාපොරොත්තු යට පාළ වෙනවා. එහෙනම් මට කිසිම මොහතක දාණයෙන් අඩුවක් වෙන්නේ බුදුවරයෙකුණත් මට දන් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් මේ තරම් මට මේ ශාසනයෙන් අපෝපස්ථාන ලැබෙන්නේ මාගේ රාත්ඵලයේ බලාපොරොත්තුෙන්. එහෙනම් මේ තරම් උපස්ථාන ලැබලා බුදුවරුන්ගෙන් දන් ලබලා මම වැඩ කරගන්න නැත්නම් රාත් වෙන්නේ නැත්නම් මගේ පොළව මගේ ඔළුව හතරට පැලිලා මම පොළවට පස් වෙනවා මේක වෙන්න දීලා බෑ කියලා එයාට බය හිතෙනවා සසරේ බියකරුකම හිතෙනවා. බලන්න තථාගතයන් වහන්සේ දානයක් දුන්නාම ලෝක සත්වයාට මොන වගේ චේතනා පාළ වෙනවද කියලා. එහෙනම් අවබෝධය අඩු වෙන්න අඩු වෙන්න ප්‍රතිඵල අඩුයි. අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රතිඵල වැඩි. ඒ වගේ තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම අවස්ථාවක් තුළම මේ ගස් කොළන් වල තියෙන වටිනාකම දැකලා මේගොල්ල ප්‍රභාසංශ්ලේෂණය කරලා මේ හරිත නිෂ්පාදනය කරලා මේ හරිත වලින් යන තරංගය නිසා මේකේ වැඩිපුර ජල වාෂ්ප රඳවලා මේ සිසිලස ඇති කරනවා ගොඩාක් අයට සිසිලස ජීවත් වෙන්න අවස්ථාව උදා වෙලා නිතරම වැසි වයින්නවා මේ මාපොළවේ සත්වයෝ මැරෙන්නේ නැතුව පැන් ගන්නවා කුරා කුඹියාට වතුර හම්බෙනවා. ලෝක සත්‍යාම පිපාසයේ සංසිඳව ගන්නවා. එහෙනම් මේ කුසල් ටික ඉතනකොට තාපසේ කිතන අනේ මේ ගාට අත තියලා බෑ. මේ ගස් නිසා තමයි මේ ලෝකයා ජීවත් වෙන්නේ. පිපාසයේ සංසිඳන්න වර්ෂාව ලැබෙන්නේ මේ ගස් නිසා. මේක කපලා බෑ. මම ජීවත් වෙන්නේ මේ ආහාර අරිතක කාලා. එහෙනම් මේගොල්ලෝ මටත් කෑම උයලා දෙනවා. මාවත් ජීවත් කරනවා. ඒ විතරක් නෙමෙයි උස්ම ඉරවෙන්නේ නැතුව මම පාසුවෙන් උස්ම අරගෙන මේ කැලෑවේ නිරෝගී සුවෙන් ඉන්නවනම් මේ සුවේට හේතුව මේ ප්‍රාණ වායුව එනම් මට ඇතිතරම් මේගොල්ලෝ ප්‍රාණ වායුව නිස්පාදනය කරලා දුන්නා මේ සෑම කාරණාවක් මෙනෙහි කරනකොට මේ තාපසයා මේ ගස් දිහා බලලා පුදුමාකාර සන්තෝෂයක් ලබනවා ලෝකෝත්තර විද්‍යාවෙන් මේ ගස් කොළන් වල තියෙන ಗುಣධර්මය දකිනවා මේ ගහකට තියෙන මෛත්‍රිය මිනිසියෙකුට නෑනේ මේ ගහ කොළක් මේ විශ්වයට කරන යුතුයකමක් වගකීමක් මේ මිනිස්සුયો කවදාවත් කරලා නෑනේ මේ ගා මේ ලෝකෙට කරන සේවාව කරන්න බුදුවරයෙකුටවත් පුළුවන්කමක් තිබුණ හේතුව මේ ගස් කොළන් මේ ලෝකෙ හැමෝටම ප්‍රාණවායුව දුන්නා. හැබැයි තථාගතයන් වහන්සේගේ පණිවිඩය යුරෝපා රටවලට ගියේ නෑ. එන ආසියාතික රටවලට පමණක් සීමා වුණා. හැබැයි මේ ගස් කොළන් වලින් නිෂ්පාදනය කරන ප්‍රාණ වායුව මේ භ්‍රමණය වෙන පෘථිවි තරලයේ වටේ එතිලා මුළු ලෝකෙටම ගියා. එහෙනම් මෙතන ඉඳලා ලෝකෙටම ප්‍රාණවායුව දෙන්න මෙයා දක්ෂ වුණා. හැබැයි ප්‍රඥාව තියෙන විඥානයකටවත් ඒ දක්ෂකම නැහැ. මෙයා මේ ගස්කොළන් වලට নমස්කාර කරනවා. මේගොල්ලෝ මාගේ ගුරුවරු මේගොල්ලෝ ළඟ තියෙන ගුණාංග මොකවත් මං ළඟ නැහැ. මේගොල්ලෝ ළඟ තියෙන දක්ෂකම් මොකවත් මං ළඟ නැහැ. විඥානයක් නැතුව මේගොල්ලෝ ළඟ මෙච්චර දක්ෂකම් තියෙනවා නම් විඥානයේ තියෙන මට කොච්චර තියෙන්න ඕනේද? එහෙනම් තුන් ලෝකේ විතරක් නෙමෙයි තිස්සේ තලයටම මම බණ කියන්න මම දක්ෂ වෙනවා. කිස්ලෙක් තලයේම ඉන්න සියලු සත්වයන් නිවන් දක්වනවා. ලෝක සත්වයන් නිවලා මිසක් මම වැඩ නිමා කරන්නේ නැහැ කියලා වීරිය වැඩි වෙනවා මේ ගස් දිහා බලනකොට බලනකොට එයාට තේරෙනවා මේ ගස්කොළන් මගේ වීරිය පාරමිතාව පරිපූර්ණ කරනවා මේගොල්ලන්ගේ ಗುಣ දැකලා මේගොල්ලන්ගේ චර්යාවල තියෙන වටිනාකම් දැකලා මට මේගොල්ලන්ට ඉන්සා පීඩා කරන්න මානසිකත්වයක් ඇති වෙන්නේ මා තුළ පුදුමාකාර මෛත්‍රියක් වැඩෙනවා කරුණාවක් දයාවක් වැඩෙනවා මෛත්‍රී භාවනාව මේගොල්ලෝ එකතු වෙලා මා තුළ වඩවනවා කමඨාන් දෙනවා මෛත්‍රී පාරමිතාවේ කම්මඨානාචාර්ය මා වැඩ ඉන්න මේ ගා වීරිය පාරමිතාවේ උපදේශක මා වැඩහින්න මේ ගා එනම් බෝධිය කියලා කියන්නේ බෝධිසත්වයාගේ උත්තරීතර කම්මට්ටානාචාර්ය පුරුෂ ලක්ෂණ 32ක් ඇති වෙන්නත් දස පාරමිතා පිරෙන්නත් හේතු වෙලා තින්නේ බෝධියේ එන අවබෝධයේ දුන්නේ බෝධිය කිසිම කෙනෙකුට හිංසා පීඩා නොකර මම ඉන්නවා ඉන්න බෝධිසත්වයෝ කියලා ඒ බෝධිය කියන නිසා ඒ කිසිම ගාකොටක කොළයකට හිංසා නොකර වැටෙන බෝකොළයක් වළඳලා වැටෙන gediyak වළඳලා උන්වහන්සේ හිංසා නොකර ඉඳලා මේ ලෝකයේ අවිහිංසාවේ පියා බවටපත් වෙනවා අන්න බලන්න සීල කියන පාරමිතාව පුරන ඇති එහෙනම් සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, භාවනා පාරමිතාව මේ ගා තමයි කමටාන් දෙන්නේ. අපි වාඩි වෙලා එක තැනක වෙලා අවුරුදු ගාණක් ඉන්නවා. කොහෙවත් ගමන් යන්නේ අපට රත ගාය නැහැ ඇවිදින්න. අපට ගමන් නැහැ සංචාරය කරලා එක එක්කෙනාගේ සැප දුක් විමසන්න අපි ඉන්න තැන ඉඳලා මිනිසුන්ට මෛත්‍රී කරනවා ඉන්න තැන ඉඳලා ප්‍රාණ වායුව දීලා මිනිසුන්ට ආශිර්වාද කරනවා අපි කාටවත් බේත් පොවන්න යන්නේ නැහැ හැබැයි අපට වෙලා තියෙන ප්‍රශ්නය කකුල් වලට රෝදයි කෙරුවා වාගේ මුළු විශ්වය පුරාම ඇවිදිනවා. එහෙනම් මේ ගස්කොලන් අපට උගන්වනවා භාවනා කළ යුත්තේ කොහමද? එකතැනට වෙලා අවුරුදු ගාණක් වැඩ ඉන්නේ කොහමද කියන එක මේ ගස්කොලන් අපට කමටහන් දෙනවා. මොන ප්‍රශ්න කරදර තිබුණත් ඒගොල්ලෝ ස්ථාන මාරු කරන්නේ එතනම ඉන්නවා මොනම ප්‍රශ්නේ තිබුණත් ඒක විශ්වයේ ප්‍රශ්නයක් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නය කරගත්ත දවසකේ අයිතිකාරයා මම වෙනවා මම එහේ අයිතිය ගන්නෙ නෑ ඒ ප්‍රඥාව ගස් දිහා බලලා තාපසයා ලබනකොට එයා ප්‍රඥා පාරමිතාවත් වඩනවා බලන්න මේ ලෝකයේ තියෙන සෑම ගාකොලක්ම නාමයක් රූපයක්ම දස පාරමිතාව පුරවලා ಗುಣධර්ම වලින් පුරවලා ඒ බෝධිසත්වයා සම්මා සම්බුද්ධත්වයට පත් කරන නිසා උන්වහන්සේ මහා විශාල කරුණාවකින් පිරීලා දින හතක් ඒ බෝධිය දිහා බලලා ස්තුති කරනවා අනේ මේ තරම් ಗುಣධර්ම වඩන්න මට උදව් කළා කිසිම මුනුවරයෙකුට රිසිවරයෙකුට බැරි තරම් කමටා මට දුන්නා රෑදවල් දෙකේ මට පීඩ වුණා. රෑදවල් දෙකේ මාව පරිස්සම් කළා. මට ආහාර පාන දුන්නා. මේ තරම් ಗುಣධර්ම තියෙන මේ ගහ මට අභිභවාගෙන යන්න බෑ. ඒ නිසා මම මේ ගස්කොළන් වලට ආදරේ මේ තනකොළ වලට ආදරෙයි. මේ කිසිම ගාකට කොළයකට ඉන්සා කරන්නේ ඒ නිසා මාගේ ශ්‍රාවක සංඛ්‍යාවන් මේ මාගේ ශ්‍රාවක පිරිසත් මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා පචිතේ අවතක් දේශනා කරනවා. කිසිම ගාක කොළයකට පොත්තකට මුලකට අනතුරු කරන්න එපා. එහෙම කරන්නේ නැත්නම් එයා තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඉපදිච්ච බුද්ධ පුත්‍රයෙක්. එයා ගස්කොළන් වලට හිංසා කරනවා නම් කැතිපොරව පාවිච්චි කරනවා නම් එයා තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඉපදිච්ච කෙනෙක් නෙමෙයි දේවදත්ත සරණ යන කෙනෙක්. තමන්ගේ වාසියට තමන්ගේ ඡන්දයට ඕනම දෙයක් කරන්න සූදානම් වෙච්ච සිතක් ඒක ලෝකෝත්තර සිතක් නෙමෙයි පොළොව පලාගෙන යන සිතක්. එහෙනම් මේ පචිතේ ඇවත කියන මේ ගස් කොළන් වලට අපි ආදරෙන් කරුණාවෙන් දයාවෙන් ජීවත් වෙන ක්‍රමවේදය ගාක කොළයක්වත් කඩන්න නැතුව ඉන්නා වූ ක්‍රමවේදය මොනතරම් විද්‍යාවක්ද කියලා බැලුවාම ලෝකයට මොකවත් කරන්න ඕනේ ගස් කොළන් වලට ආනි කරන්න නැතුව ඉන්නවා නම් ඒ එක ಗುಣධර්මයේ ඇති මුළු ලෝකෙටම යුතුයකම් වාක්‍යම් කලා සමානයි හේතුව මම කපන මේ අත්ත නිසා ලැබෙන්නා වූ ඔක්සිජන් නිසා මොනතරම් මිනිස්සු ජීවත් වෙනවද මොනතරම් මිනිසුන්ට ජීවදානයක් මම පූජා කරලා තියෙනවද ඒ මිනිසුන්ගේ ආයුෂය මම පූජා කළා සැපේ පූජා කළා වර්ණේ පූජා කළා ප්‍රඥාව පූජා කළා හේතුව ප්‍රාණය අඩු වෙනකොට ප්‍රඥාව අඩු වෙනවා ඔක්සිජන් අඩු වෙනකොට ප්‍රඥාව අඩු වෙනවා ඒ නිසා තමයි මරණාසන්න මොහොතේදී මිනිසුන්ට සීවිකල් වෙන්නේ එහෙනම් මේ ලෝකෙට අවශ්‍ය වන්නේ සැපේ බලය ප්‍රඥාව මට මේ ගස් කොළන් වලට අත තියන්න නැතුව පූජා කරන්න ඒ දාන පාරමිතාව පුරන්න මේගොල්ල අපට කමටාන් දීලා අපි මොනවද දන්නේ මේ ලෝකේ අපි මොකවත් දන්නේ නැහැ කිනකවත් අඩුම තරමින් අපි දන්නේ නැහැ මේ ගස්කොලන් තමයි අපට දාන පාරමිතාව පුරුදු කරන්නේ ආයුෂ වන්නේ සැපේ බලේ ප්‍රඥාව පූජා කරන්න මම මොකවත් දෙන්නේ නැතුව ඔක්කොම දෙනවා එහෙනම් මට හිංසා නොකර හිටියොත් ඇති ඔයාටත් මේ හැම දෙයක්ම දෙන්න පුළුවන්කම තියෙනවයි කියලා මේ ගස්කොලන් අපට ධර්මයේ දේශනා කරනවා. හැමන හැමන සෑම පැත්තටම මේ ගස්කොලන් ඇඹරෙනවා. උලන් හමනවා නම් දිශාවට ඒ පැත්තට නැඹුරු වෙනවා. මේ පැත්තට හමනවා නම් මේ පැත්තට නැඹුරු වෙනවා. බර වැඩි කියලා අත්තක් කඩාගෙන යනවා නම් කඩාගෙන යන්න අරිනවා. ඒ අත්තගෙන යා කල්පනා කරන්නේ නැහැ. එහෙනම් අපේ සිවුර කොරකම් කෙරුවොත් අපට යම්කිසි කෙනෙක් කනේ පාරක් ගැවුවොත් අපට දරාගෙන ඉන්න පුළුවන්ද අඩුම තරමින් වචනයකින් යම්කිසි දෙයක් ඇහුනාම ඇඟ වෙවුලනවා පලිගන්න බලන්න මාළු කුලඟකින් අත්තක් කඩාගෙන ගියා. ඒත් ගා කම්පණයටපත් වෙන්නේ ගාට ඕනේ නම් අත්ත එයා තියාගත්තා. දැන් හුලඟට ඕනේ කියනවා. එහෙනම් අරගෙන යන්නයි කියලා කියනවා. මොනතරම් අත්තරලද? එයා කලබල වෙන්නේ නැහැ. නමුත් අපට මේ මානසිකත්වේ නා අත්හැරීම ඉගෙන ගන්න ඕනේ ගස්කොලන්දියා බලලා චතුබ්බි වාතේ යසම්ප කම්පියෝ සතර දිසාය වමන වාතයට අපි කොච්චර කම්පණය වෙනවද මිනිසුන්ගේ අගුණ දකින්නකොට උඩපයින්නවා මිනිසුන්ගේ අඩුපාඩු දකින්නකොට කැතිපොළු ගන්නවා මොනතරම් අපි තුල අඟුලිමාල තාම ඉන්නවද එදා අඟුලිමාල නැවතුණා පිරිනුවම් පෑවා. තාම අපි ඇතුලේ දුස්සීල අඟුලිමාල ඉන්නවා. එයා තාම පිරිනුවම් පාලා නැහැ. බලන්න සෑම සුළඟටම සෙලවෙනවා කවදාවත් කම්පණය වෙන්නේ එහෙනම් අපට කොච්චර ඉන්සා පීඩා කරදර ආවත් ඒ හැම එකක්ම දරාගෙන ඒ අමනහමන පැතිවලට ඇඹරිලා අපිත් ඉන්නවා කිසිම ප්‍රතිචාරයක් දක්වන්න බලන්න ඉවසීම කන්ති පාරමිතාව මේගොල්ලෝ අපට පුරව නැටි මෛත්‍රී පාරමිතාව පිරෙව්වා, ප්‍රඥා පාරමිතාව පිරෙව්වා, දාන පාරමිතාව පිරෙව්වා, සීල පාරමිතාව පිරෙව්වා, භාවනා පාරමිතාවත් පිරෙව්වා. අන්තිමට අපටම තේරෙන්නේ නැති ಗುಣධර්ම වඩන්නත් විශාල වශයෙන් අවස්ථාව දුන්නා. එහෙනම් තවත් කෙනෙකුට පීඩ වෙන්න ඕනේ කියන ගුණය අපට සෙවණ දීලා කියන්නේ නැද්ද? අපට ආරක්ෂාව දෙනවා කිසිම පඩියක් වටපක් ගන්න නැතුව. එහෙනම් මේ ලෝකේ ඉන්න සෑම ගාක්කුලකටම අපි ආරක්ෂාව දිය යුතුයි. බලන්න තපස් ගුණ වැඩ නැටි. එහෙනම් මේ තරම් ಗುಣධර්ම පිරිච්ච ගාකට අත තියන්න මුලකට අත තියන්න මලකට අත තියන්න පොත්තකට අත තියන්න කිසිම තථාගතයන් වහන්සේලා අවසර දෙන්නේ නැහැ තමන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඒ නිසා තමයි මේක පචිතේ ඇවතක් කියලා දේශනා කරන්නේ එහෙනම් මේ පචිතයේ ඇවත අපගේ තපස් ජීවිතයට උත්තරී මිනිස්ය ගුණධර්මයන් අපි ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අනිවාර්යයෙන්ම රැකිය යුතු සීලයක් එහෙනම් මේ පචිතයේ ඇවත අපේ ජීවිතය තුළ අපි මේක ගුණධර්මයක් කරගන්න ඕනේ චරිත ගුණාංගයක් කරගන්නට ඕනේ සෑම මොහොතක් ගානේ මේ ජීවත් වෙන මේ ගස්කොළන් වලට මේ වන සම්පත් වලට ආනියක් හිංසාවක් කරදරයක් නොකර ඒගොල්ලන්ගේ පරිසරයට හානි නොකර අපි ජීවත් වෙන්න පුළුවන් නම් අපි මේ ලෝකයේ ඒකාන්ත වශයෙන්ම දුක නිවා ගන්නවා. අපේ ಗುಣ වැඩෙනවා. ඉබේම බලාගෙන ඉද්දී ධාන පිරෙනවා, සමවදිනවා. එහෙම නැතුව මේ ගස් කොළන් වලට ඉන්සා පීඩා කරලා මේවා කපලා ගිනි තියලා පුච්චලා මේවා පිට්ටනියක් කරලා ඒ පිට්ටනිය තුල ගොඩනගාගත්ත ලෝකයේ ජීවත් වෙනවා නම් එයා කවදාවත් තපස් ජීවිතයක් ගත කරන්නේ නැහැ. එයා තාපසයෙක් බවට පත් වෙන්නේ දන්නෙත් නෑ ඊළඟ භවයේ කාන්තාරයක ඉපදෙනවා ගාක කොළක සුන්දරත්වය ඒ සුවයට ලැබෙන්නේ එහෙනම් අපි අද ඉඳලා මේ පචිතියවත රකිමු මේ ගස්කොළන් වලට අනුකම්පා කරමු මේ ගස්කොළන් වලින් දසපාරමිතාව පුරුදු වෙමු ඉගෙන ගනිමු අද ඉඳලා අපේ කම්මට්ටාන ආචාර්ය මේ වන සම්පත් අද ඉඳලා අපේ විනයාචාර්ය මේ වන සම්පත් අද ඉඳලා අපට උපදෙස් දෙන උපදේශක මේ වන සම්පත් අද ඉඳලා අපේ දෙමව්පියෝ අපට කෑම හොයලා දෙන දෙමව්පියෝ මේ වන සම්පත් අද ඉඳලා අපේ මිතුරා අපේ අඩුපාඩු පෙන්වලා දෙන හතුරා මේ වන සම්පත් බලන්න වැඩනිමා කරන්න කොච්චර ලේසිද කියලා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ කමඨාන් දීලා කැලෑවල් වලට පිටත් කරේ ඒ තමයි ඔක්කොම ಗುಣධර්ම වඩන්න ඒ පරිසරයේ තියෙන්නේ එහෙනම් මේ අවවාද අනුශාසනාව මේ කමඨහන මේ පචිතය ඇවත පිළිබඳ අපි ලබාගත්තා වූ විද්‍යාත්මක විදර්ශනා දැනුම අද ඉඳලා අපේ චරිත ගුණාංගයක් බවට පත් කරගනිමු. මේකට අනුව අපි ජීවත් වෙමු සෑම මොහොතක් ගානේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ විනයේ තින උත්තරීතර භාවයට සමවැදිලා ජීවත් වෙමු අදින් පස්සේ කවදාවත් මේ පචිතයවත නොවන්නට වග බලා ගනිමු මේ දැනුම අවබෝධය මේ ශික්ෂා රකින්නා වූ සීලය ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධිය වෙනකම්ම අපට කමඨාණක් වේවා භාවනාවක් වේවා ඒකාන්ත වශයෙන්ම අපට මඟ පෙන්වන මාර්ගෝපදේශයක් වේවා කියලා සාදුකාරයක් දෙන්න